හරි සයනස. සයනස දෙවන ප්‍රශ්නේ තමයි සයනස දැන් සයනස දැන් මම සමහර දවස් සයනස මේ සීල සමාදාන ඒවට වැඩසටහන් වලට යනවා සයනස. හැබැයි සයනස ඒතනට යන්නෙත් يعني අර කුසලයක් කරන චේතනාවෙන් යනවා සයනස. සමහර දවස් වලට කැමැත්තෙන් යනවා සමහර දවස් වලට යන්නෙම ඒ කුසලයේ මග හැරෙනවනේ අපරාධනේ ආයි එහෙම කාලයක් එන්නේ නැහනේ. එහෙම කියලා හිතලා තමයි සයනස යන්නේ. ඒවල සායනස් දැන් අද නම් මට සහභාගී වෙන්න බැරි වුණා. මං ඊට පස්සේ සායනස් ඉතින් අද අර හිතුව සායනස් මං දැන් එතනටත් 100%ක්ම කැමති නැහැ. ඊට පස්සේ සායනස් මං අර කැමති දේවල් අපි තුමු සායනස් දැන් අර ඇඳුමක් ගන්නවා. ඒ වගේ ඒ වගේ දෙයක් සායනස් රස කැම ටිකක් එහෙම ඒ වගේව අත්හදා බැලුවා. කියන්නේ ගිහිලා කෑව සායනස්. ඒක සායනස් මට තේරුණා එතනත් 100%ක්ම දැන් ඇඳුමක් ගන්නවා සායනස් පොලිමේ ඉන්න ඕනේ. ඒ වගේ අර කිව්වා වගේ අර ඉස්සල ප්‍රශ්නේ කිව්වා වගේ තෝරගන්න ඕනේ ඒ පංච නීවරණ එහෙම වෙනවා 100%ක්ම එතනත් සැපයක් නැහැ කියලා. ඒතකොට සායනස මේ අර වහන්සේර ගිය සතිය කිව්වා වගේ සායනස මේ සැප දුක දෙකම සායනස අපිට එනකොට මේක තියෙන්නේ හිස් බවක් කියන එක තමයිද සායනස අවසානයේ සැපයක් කියලා අපිට හිතන හැම තැනකම තියෙන්නේ 100%ක්ම සැපමම නෙමෙයි දෙකේම සංකලනයක් ඒකත් මේ සංකත ස්වභාවය පීඩන ස්වභාවය ඒක එතන ඒක තමයි ස්වාමිනාස මේ අපි අවබෝධ කරගatiya යුත්තේ හැමද ස්වාමිනාස අර සතර සතර චතු සම්පජඤ්ඤය හොඳට ඉගෙනගෙන අන්නේ විදිහට සිහි කරන්න උත්සාහ කරන්න නැවත නැවත. එතකොට ওই චින්තනය ටික ටික දියුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමිනාස. ඒ කියන්නේ සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝහ. සතර සතිපට්ඨානේ කායानुපස්සනාව යටතේ තියෙන තුන්වෙනි කොටස චතුසම්පදාය. ඒක හොඳට අධ්‍යයනය කරන්න.